චිත්ත සමාධි ප්‍රධාන සංකාර වලින් යුක්ත ඉදිපාදයේ වදනවා. විමංශා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතම් ඉදිපාදම් භාවේ. විමංශා සමාධි ප්‍රධාන සංකාර වලින් යුක්ත ඉදිපාදයේ වදනවා. ඉමේ කෝ වික්‍රේ ශ්‍රද්ධාවෝයි විපාදා පින්වත් මහණෙනි මේ තමයි සතර ඉදිපාද ඉමේකෝ වික්කවේ චත්තාරෝ විපාදා භාවිතා භවී කතා අපාරාපාරං ගමනාය සම්මත්තති විවත්මානි මේ සතර ඉතිපාද ඉතිපාද පුරුදු කිරීම බහුල වශයෙන් පුරුදු කිරීම මෙතෙන් එතෙදී පිහිට පවතිනවා සසර ගමන නිදහස් වී පිස පවතිනවා ඊළඟ භාගතුන් වශයෙන් අපිට පෙන්වා දෙනවා ඒසං කේසකංචී වික්කවේ චත්තාරෝ ඉතිපාදා විරත්තා විරත්තෝ දේශං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛේගා පින්වත්නි යම් කෙනෙක් යම් කිසි කෙනෙක් මේ සතර ඉතිපාද වරද්දාගත්තු වරද්දා ගන්නා නම් එයා මේ ඉතාම හොඳින් ෂේ කිරීම පිණිස පවතින ඒ ආර්ය වූ නිවන් මඟ වරද්දගත්තා එනවා. යම් කෙනෙක් මේ සතර විපාක ධර්මයන් වරද්දගත්තොත් එයා කොමක්ද වරද්දගන්නේ? කොමක්ද වරද්දගන්නේ? ඉතාම හොඳින් දුක්ෂේ කිරීම පිණිස පවතින ආර්ය වූ නිවන් මඟ වරද්දගත්තා වෙනවා. කේසං කේසකච්ච භික්ඛවේ තත්තාවේති පාදා ආරද්ධා ආරද්ධෝ තේසං ආර්යෝ මාර්ගෝ සම්මා දුක්ඛක්ඛේ ගාමි පිනපාන යම් කෙනෙක් යම් කිසි කෙනෙක් මේ සතර ඉරිපාද ආරම්භ කළොත් එයා ඊටාමින් දුක්ෂය කිරීම පිණිස පවතින ආයෝ නිවන් මඟ ආරම්භ කළා වෙනවා දැන් පැහැදිලි නේද? අපිට මොකක්ද කරන්න තිබෙන්නේ? යමෙක් ඉතිපාද හතර හොඳින් පුරුදු කළා, බහුල වශයෙන් පුරුදු කළා. එයා මෙතනින් හිතේ වෙනවා. සසරින් නිදහස් වෙනවා. ඒ යම් කෙනෙක් මේ ඉතිපාද හතර වර්ධවලා ගත්තොත්, වරද්ද ගත්තොත් එයා ගාහුණින් දුක්ෂය කරගත්ත ශරීර පිණිස පවතින ඒ ආයු නිවන් මඟ වර්ධගත්ත කෙනා බවට පත් වෙනවා. යමෙක් ඒ සතරීති පාද ධර්මය ආරම්භ කළා එයා ඊටාම්නින් දුක්ෂය වීම පිණිස පවතින ඒ ආයු නිවන් මඟ ආරම්භ කළා වෙනවා. දැන් ඔබට පැහැදිලිද සසර දුකින් නිදහස් වීමට කැමති කෙනා සසර දුකින් නිදහස් වෙන කෙනා නිදහස් වෙන කෙනා මොකක් කිරීමෙන්ද සසර දුකින් නිදහස් වෙන්නේ? යමෙක් සසර දුකින් නිදහස් වෙනවා නම් එයා කුමක් කිරීමෙන්ද සසර දුකින් නිදහස් වෙන්නේ? භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා පින්වත් මහණනි අතීත කාලයන් වික්ෂවක් මේ සසර දුකින් නිදහස් වුණා නම් නිවන අවබෝධ කළා නම් ආශ්‍රව ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තමන්ගේම ඥානෙ අවබෝධ කරගෙන ඒ විමුක්තියටපත් වෙලා වාසය කළා නම් ඒ සෑම විසුවක්ම ඒ උතුම් ස්වභාව උපදෝගත්තේ මේ සතර ඉදිපාද පුරුදු කිරීමෙන් මාර්ගය ඒ වගේම මහත්මස් පෙන්නනවා පින්වත් මහණෙනි අනාගත කාලයේ යම් භික්ෂුවක් ආශ්‍රව ශ්‍රේ කරගෙනීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තමාගේම ශේෂ ඥානී අවබෝධ කරගෙන ඒ විමුක්තිය උපදවගෙන ඒට ප්‍රමින වාසය කරනවා නම් විශ්ෘතිනාම මේ සතර ඉතිපාද පුරුදු කිරීමෙන්මයි ඒ අවබෝධය ඇති කරගන්නේ ඒ වගේම භාගතුන් වහන්සේ අපිට කියනවා පින්වත් මහන්නේ අනත් වර්තමාන කාලේ යම් කිසි වික්ෂුවක් ආශ්‍රව ශේවීමෙන් අනාශ්‍රව වර්තපත්ය ආශ්‍රව රහිත ස්වභාවයට ස්වභාවයට චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය උපදවගෙන තමන්ගෙනුනි උපදවගෙන විශේෂ ඥානයෙන් උපදවගෙන ඒ විමුක්තියටපත් වෙලා විමුක්ති සුවයෙන් වාසය කරනවා නම් සෑම කෙනෙක්ම මේ සතර ඉදිපාද පුරුදු කිරීමෙන්මයි ඒ විමුක්තියටපත් වී වාසය කරන්නේ කියලා අපිට කියනවා. එතකොට තේරෙනවා නේද? ඉර්ධිපාද පුරුදු කිරීමෙන් තොරව සසරෙන් එතෙර වීමක් නැහැ. ඉර්ධිපාද ආරම්භ කිරීමකින් තොරව සසරින් එතෙරවීම පිණිස පවතින මඟට පැමිණීමක් නෑ. ඔබට එහෙනම් අපි සසර දුකින් විනාශ වෙන්න නම් කොතනින්ද පටන් ගත යුත්තේ? ඉර්ධිපාද පුරුදු කිරීමෙන් ඉර්ධිපාද ආරම්භ කිරීමෙන් තමයි නිවන් මඟ ඇරඹෙන්නේ. නිවන් මඟ ඇරඹුණොත් ඒ නිවන් මඟ ගමන් කරන්න පුළුවන් වෙයිද බැරිද? පුළුවන් වෙනවා. නිවන් මඟ ගමන් කරන්න පුළුවන් නම් නිවන් මඟ පරිපූර්ණ වෙයිද නැද්ද? පරිපූර්ණ වෙනවා. ඒක වළක්වන්න පුළුවන්. නිවන් මඟට පැමිණෙනවා නිවන් මඟ ගමන් කරන එක වළක්වන්න පුළුවන්. කිසියම් කෙනෙක් මේ තුන් ලෝකයේ කිසියම් කෙනෙකුට නිවන් මාර්ගයට පැමිණෙන කෙනා ඒකෙන් පිටට ඇදලා දාන්න බෑ. නිවන් මාර්ගයට පැමිණෙන කෙනා යම් ප්‍රමාදයකටපත් වුණොත් ඒ බව හතක් දක්වා පමණ. ඊට වඩා එයා ප්‍රමාද වෙන්නේ නැහැ. නියත වශයෙන් බව හතක් ඇතුළත එයා ශාසනයෙන් විනාශ වෙනවාමයි. ඒක වළක්වන්න තුන් ලෝකයේ කිසි දෙයක් දෙන්නේ කෙනෙක් නිවන් මඟට නොපැමිණු පැමිණුනේ නැත්නම් එයා නිවන කරා ගෙනියන්න කවුරුත් ඉන්නවද? මේ තුන් ලෝකේ කිසියම් කිසි දකිනකොට එයා නිවන් මඟ ගෙනියන්න බෑ. නිවන් මඟට පමුණවන්න බෑ. ඒ පැමිණෙන්නේ නැහැ. නොපැමිණි කෙනා නිවන් මඟට නොපැමිණි කෙනා නිවන් මඟට නොපැමිණීම පිණිස ඒ නොපෙමිණි කෙනාට නිවන් මාර්ගයට ඉන්න බැරි වෙන විදිහට වළක්වන්න පුළුවන් වෙයි. පුළුවන්. නිවන් මාර්ගයට ආපු නැති කෙනා නිවන් මාර්ගයට එන්නේ නැති වෙන විදිහට එයාට බාධා පමුණවන්න බොහෝ පුළුවන්. නමුත් නිවන් මාර්ගයට අපි නිවන් මාර්ගයට පැමිණීම කියන එක අපේ ජීවිතයේ මුළු මනින්ම රැකලා දෙන දෙයක් නේ. ජීවිතේ මුළු මුළු මනින්ම ආරක්ෂා කර දෙන දෙයක්. නිවන් මාර්ගයට පැමිණෙනවා එයාගේ ආරක්ෂාව එයා සපේදී ඉවරයි. වෙන කෙනෙකුට එයාට උපද්දව ගන්න බෑ. හැබැයි නිවන් මාර්ගයට ඉන්න බැරිම තමාට තම ආරක්ෂාව සපේන්නේ නැහැ. තමාට තම ආරක්ෂාව සපේන්නේ නැත්නම් තව කෙනෙකුට තමා ආරක්ෂා කළ දෙන්න බෑ. එයා අනාරක්ෂාව තුළ ඉන්න නිසා. ඒතර බලන්න මේ අනාරක්ෂිත භාවයෙන් මිදලා ආරක්ෂිත බවට පැමිණෙන්නේ ඊවන්මකට පැමිණීමේ. එහෙනම් ඒ මහත් වූ ආරක්ෂාව නොපිළිගෙන ආරක්ෂාව බිඳනවිතන ආරක්ෂාව නියත වශයෙන් පරිපූර්ණත්වයට දක්වා ජීවනම උපදවන ආරක්ෂාව ඇතිවන්නේ නිවන් මාර්ගයට පැමිණීම. එබඳු ප්‍රතිලාභයක් අත්කර ගැනීමට උපකාර වන්නේ ඉර්ධිපාද ආරම්භ කිරීමෙන්මයි. ඔබට තේරෙනවද ඉර්ධිපාද වල වැදගත් කියලා? ඉර්ධිපාද කොතම් වැදගත්ද දැන් තේරෙනවද? නේ ඉර්ධිපාද වල වැදගත්කම යම් පමණකින් තාක්ෂිකින් එකොමණකින් තීරුම් ගන්න. අපිට ද්විතීයික ප්‍රතිපාද ගැන ගොඩක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා වැදගත්කමකින් ප්‍රතිපාද ගැන අපි ඉගෙන නොගෙන ප්‍රතිපාද පුරුදු නොකර අපිට මේ ජීවිතේ බලවත් කරගන්න බෑනේ. ඈ මේ ජීවිතේ බලවත් කරගන්න බෑ. මේ ජීවිතේ දුබල නම් ඊළඟ ජීවිතේ දුබලද බලවත්ද? ඊළඟ ජීවිතේ අතිශයින් දුබලයි. එයා කබලෙන් ලිපෙනවා. කබලේ ඉන්නකොට උඩ පැන පැන ඉන්න පුළුවන්. හැබැයි ලිප්ටරේ ගියා උඩ පණිටත් හම්බෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ දුබල කරගත්තොත් ඊළඟ ජීවිතේ දුබල වුණොත් දුබලයි. ඊට වඩා දුබලයි. ඒකයි සතර පායට වැටුණ කෙනාට ආයෙ සුගතියට එනවා කියන කාරණයක් ගැන කතා කරන්න බැහැ. දැන් තේරුම් ගන්න මිනිස් ජීවිතයක් ගත කරද්දී මිනිස් ලෝකයෙන් යුත වෙලා තියාවා. ඉපදෙන්න තියෙන්නේ සතර අපායන. මැරෙන මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉපදෙන සතර අපායන. පෘථිවිය දෙවියන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉපදෙන්නේ සතර අපායන. සතර අපාය ඉපදුන කෙනා ඒකින් ගොඩට එනවා කියන කාරණේ ගැන අපි හීනෙකින්වත් හිතන්න ඕනේ නැහැ. හීනෙකින්වත් ඒක විශ්වාස කරන්න එපා. නොබෙන දෙයක් පරිගන්න බැරි දෙයක්. දැන් හොඳට තේරුම් ගන්න. මනුස්ස ලෝකේ ඉපදුනන් පස්සේ අපිට මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ දුව, මේ පුතා, මේ තාත්තා, මේ මුණුපුලා මේ ආදී වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. එතන මනුස්ස ලෝකේ තියෙනවා පැනවීමක්. මේ අම්මා, මේ දුව පුතා මේ ගුරුවරේ මේ ගරු කළ යුතු බොහොමන් දැක්ක යුතු කාන්තාව. මේ ආදර්ශ මනුෂ්‍ය ලෝකයේ පැනවීමක් තියෙනවා. තීසන් ලෝකේ ජීවන. තීසන් ලෝකේ ජීවන පැනවීමක් මේ ඔබේ මාව. මේ ඔබේ ජීනිය. මේ ඔබේ ගුරුවරිය. මේ ගරු කළ යුතු කාන්තාව. ජීවන. මනුෂ්‍ය ලෝකේ ඒ ලෝකේ පිළිගත් පන්විතින් පිළිගත් ඒ පැනවීම අතුදාම් වෙන තැන් තියෙනවා මේ දුව මේ මව මේ ගුරුවරි මේ ගරුකලියුතු කාන්තාව මේ වැඩිහිටිය මේ වාලායි මේ ආදි වශයෙන් මේ ලෝකේ නොවැළැති අය විසින් කළ පැනවීමක් තියෙනවා මනුෂ්‍ය ලෝකේ. ඒ නොවැළැති බුද්ධිමත් අය ප්‍රඥාවන්තින් පඬිතින් විසින් පිළිගත් ධර්මතාවයක් නේද? අන්නේ ස්වභාවය අතුරුදහන් වූ තැන් තියෙනවද? මනුෂ්‍ය ලෝකේ එවන් ස්වභාවයක් පවතිද්දී තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ නිරේ වෙන තැන් කවුද කතාව? නේ? මානුෂ්‍ය ලෝකේ අපේ හිත පිනට නැමෙන්නේ නැත්තම් ත්‍රිසං ලෝකයේදී අපේ හිත